ලොකු සාමින්වහන්ස අපට සමා වෙලා විකාල භෝජනා ශික්ෂාපදය ගැන පැහැදිලි කර දෙන්න. විකාල භෝජනා ශික්ෂාපදයේ තියෙන්නේ දවල් 12න් පස්සේ ඕදන කුම්මාස සත්ත මච්ච මච්ච මාංශ කියන ස්ටේපල් ෆුඩ් කියලා කියන මූලික ආහාර ගන්න එපයි කියලා. ඒ වෙනුවට මුද්‍රජනසේ නම් කරපු මේ අෂ්ටපාන එහෙම නැත්නම් සත්තාහ කාලික එහෙම නැත්නම් චතුමදුර වගේ දේවල් පාවිච්චි කරාට කමක් නැහැ. ඒ මොකද මේ හැන්දෑවරුවේ ඒ ආහාරයේ සාමාන්‍ය කියනවා රාත්‍රී ආහාරයෙන් තමයි වැඩිම කාමයේ විශ්ෙන්නේ කියලා. ඒ නිසා කාමභෝගයෙන් ඩිනර් එකට කැමතියි. ඊට පස්සේ ආලිංගනට නටනවා. ඊට පස්සේ කාමභෝගී වෙලා නිදා ගන්නවා. භ්‍රමචර්ය රකින්න එක්කනට එතකොට රාත්‍රී කෑම ගත්ත ගමන් කාමයේ විශ්ෙන්න පටන් ගන්නවා. එනිසා රාත්‍රී කෑම නොගෙන සිටීම ඒකට උයන්න වෙලාව යන වෙලාවයි, කණ්ඩ බොණ්ඩ යන වෙලාවයි, දත් මදිට යන වෙලාවයි ඉතුරු වෙනවා. විශේෂම කාමේන ගතිය අඩු වෙලා තියෙනවා. ඒ නිසා කාමභෝගීන් රාත්‍රී කැමරට තමයි දවසම ගත කරන්නේ. එමෙදාම ඩිනර් පාටිස්. ඊට පස්සේ කාම ක්‍රීඩා. ඊට පස්සේ ආලිංගන නැටුම්. නිසා Brahmacharya රකින්න ඕන එකන ඒකට දොරසියාම කාමයේ වළක්වා ගැනීමේ පිළියමක් තමයි කියන්නේ. ඊට අවරට යන්න ඉස්සෙල්ලා ඉරාවට ගියාට පස්සේ විකාල වෙනවා. අපිට යන්න ඉස්සෙල්ලා ඉර නැගපු වෙලාවෙ ඉඳලා අරුණ නැගපු තැන ඉඳලා ඊට අවරට යනකම් අතරමැද කාලය කියලා බුදුසසුන සඳහන් කරලා තියෙනවා. ඒ වෙලාවේදී ආහාර ගන්නවා ඊට පස්සේ ගන්නෑ. මතයක් ප්‍රකාශ කරනවා අවරට පස්සේ ආහාර ගත්තොත් බඩගිනි වැඩි වෙනවා කියලා. අවරෙන් පස්සේ ආහාර ගත්තේ නැතුව හිටියොත් බඩගින්නේ නැහැ. නතර වෙලා ඉන්න පුළුවන්. ඒ බුරුමේ ඉන්නකොට මේ පොඩි මෑණියෝරු වගේ 250ක් පැවිදි කරනවා. අටේ ඉඳලා අවුරුදු 18 දක්වා. පොඩි පිරිමි ළමයි 250ක් පැවිදි කරනවා. මේ වගේ ශාලාවක එක පැයක් ඇතුළත 250ක් පැවිදි කරලා මාස දෙකක් තියලා පස්සේ සිවුරු අරනකොට නම් හරි කනගාටුයි. උන්ට මොනම දෙයක් කිලම්පතර දෙන්නේ නැහැ. වතුර තියනවා කලවල තියලා අරගෙන බොන එක විතරයි තියෙන්නේ. කලාතුරකින් යමක් කමක් කරන්න පුළුවන් අම්මා කෙනෙක් ආවොත් ඒ තමන්ගේ දරුවට ගිහිල්ලා දරුවා කියන්නේ පැවිද්දනේ ඒ මොනවා හරි ආද මේ කොකා කෝලා හරි මොනවා හරි බීම જાතියක් ගෙනත් දෙනවා ඉතින් පුදුම හිතෙනවා අපේ නාකින්ද අපේ සංඝයාටවත් බෑ අදින සංඝයා කියන්නේ මේ රැයට කාලා අපාය යනවන්නේ ඔන්න ඔය කාලා පුදිය ගන්න හැබැයි ඒකල දායකව දෙන දේ වරදනවා ඉතින් එතකොට වෙන්නේ නිකන් මේ වැරදි නියෝජනයක් යනවා ඒ නිසා අපි මේ වැඩමුළුවට යනකොට අපි අට සිල් සමාදන් කරවලා කියලාම තියෙනවා. පළවෙනි වැඩමුළුව අපි කරේ 2010. ඒකට හිටියේ 35යිද කොයිද 17 දෙනෙක්ම රැට කෑවයි කියලා පණිවිඩයක් ආවා. ඊට පස්සේ ආරිට හරි කරදරයිලු පල්ලෙහාට යනලු රැට කෑමද. ඒ කියන්නේ ඒගොල්ලන්ට භාවනා කරන්නත් ඕනේ රැට කන්නත් ඕනේ. ඉතින් හරි අමාරු වුණා මේ කොල්ල වහතෙන් ඉන්න නෝන්ලාට කියන්න එක්ක රැට කෑම එක්ක භාවනාව කියලා. ඊට පස්සේ නීතියක් දැම්මා පුළුවන් නම් කවම් බැරි නම් කවම් කාණ්ඩ දෙන්නේ නැහැ. ඉතින් දැන් හරියට චෝදනා තියෙනවා. ඉතින් අපි අර බෞද්ධ මධ්‍යස්ථාන නිසා අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. අපි කියලා ගියේ නමුත් දැනටත් මේ කාන්තාවන් ඉන්න පැත්තේ හරියට මීයෝ ඉන්නවලු. මොකද? හොරෙන් බිස්කට් ගෙනල්ලා තියා ඉන්න කොටයක්. ඉතින් මම ඕක කියනකොට අපේ ඩිලා නෝන හරිම තරහයි මට. මං කියලා තියෙනවා නියෝ වෙන එක වළක්වන්න බෑ. කැම තියාගන්න එපා. මේ කණ්ඩ දෙනවා. මේ සරත් කියලා තියෙනවා පැන්ට්‍රි එකේ බේරන්න බැල්ලු මියෝ පදිංචි මිලාලු ගඳ ගන්නවා. ඒ මොකද පුරාවට බිස්කට් තියාගෙන ඉන්නවා. ඉතින් මීයන්ට කියන්න බෑනේ උත්තර රැට කන්න එපයි කියලා. කියන. මීයෝ විකාල භෝජන සමාදම් වෙලා නැහැ. මේගොල්ලෝ අරුණාගින්න කලින් කිරිතේ හදාන බොනවා. බිස්කට් කනවා. 12න් පස්සෙත් <laughs> උඩ පිරිමින් එකෙත් එක දවසක් මං යනකොට රිලව්. ගිහලා බලනකොට මේගොල්ලෝ අර ඉතුරු වෙන කැම ටිකක් ගිහලා තියා ඉනවා. හදිස්සියක්වත් උනොත් ග්ලූකෝස් නැහනේ. බ්ලඩ් ප්‍රෙෂර් නැග්ගොත් හරි, සුගර් අඩු වුණොත් හරි කියලා තියාගෙන ඉනවා. මං කෝවා. ඉතින් ඒකට රිලව් වෙනවා. ඒකට ඉන්ස්පෙක්ටර්ස්ලා වගේ තමයි මීයොයි රිලව්යි. විකල්ප භෝජන නැත්තම් උමුත් 12න් පස්සේ එන්නේ නැහැ. උමුත් සිල් අරගෙන උමුත් භාවනා කරනවා. රිලෙවුත් භාවනා කරනවා, මීයොත් භාවනා කරනවා, පූසොත් භාවනා කරනවා. ඉතින් හරියට ආනිසංස තියෙනවා. මේ පැත්ත කියන එක නිකන් එතකොට මම හිතනවා මේ රැයට බිස්කට් කන අයට හිතරි දෙයි කියලා. කෙසේ නමුත් බුදුජානනාංශගේ පළවෙනි බුද්ධ ශාසනය අවුරුදු 20ක් යනකම් රාත්‍රී කෑම 12න් පස්සේ කෑම ගැනීම ආපත්‍යක් කියලා තිබිලා නැහැ. ඉතින් සංඝයා වහන්සේලා ඇඳ 5ට 6ට විතර වගේ සිවුරු පරවගෙන පාත්‍රය කරේ දාගෙන පින්න පාත යනවලු. ඉතින් ඒක අම්මන්ඩි කෙනෙක් රැයට කැමට හාල් ටික හොදලා වතුර කරා විසිකරන්න හදනකොට ඉස්සරහ හොල්මනක් වාඩි වෙලා ඉන්නලු ගහපුවම වතුර බේසෙමින්ම වනුන මේ පින්න පාතේ ආපු හාමුදුරු කෙනෙක්. පස්සේ හාමුදුරු ගිහිලා කිව්වලු සංඝයා වහන්සේට හරි වැඩක් වුණානේ. මම පින්න පාතේ ගියා උපසකම බය වුණානේ. වතුර කරායින් ගැහුවානේ. මගේ ඇඟ මුළු අස්සන් නෑ වුණා කියලා. එතකොට ගියා පණිවිඩ පුදුජානන්ත ළඟට. එසේ පුදුජානන්සේ සදාහ කළා කිව්වා මෙහෙමයි මේ මම අද ඉඳලා පනවනවා රැයට කැම නැතර කරන්න කියලා. ඒකෝට සංඝයා වලියක් ඇද්ද බුදුහාමුදුරන් අපි පැවිදි නෝට නීති දාන්න නැතුව දැන් එනවද නීති දාන්න අපි පැවිදි කරනට රැයට ගන්න දෙනවයි කියලා කිව්වේ නැහැ කියලා තිබුණේ නැහැ නේද කියලා ප්‍රධාන වශයෙන්ම කරදර කෙරුවේ මේ උදායි හාමුදුරු. පස්සේ බුදුරජාණන්සේ උදායි හාමුදුරු ගෙන්නලා අහන ඊට පස්සේ කියනවා මම ওই නීති වලට යටත් නැහැ. අපි පැවිදි නෝට රැයට කන් දුනවා. දැන් නැතුව බෑ කියලා. ඒතර බුදුරජාණන්සේ ලටුකි ලටුකිකෝපම සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කරනවා. මේ වගේ දෙයකට කොන්දපන් නැතුව මේ භ්‍රමචාරියක් වගේ දෙයක් පැවිද්දක් කරන්නේ කොහොමද කියලා මේ ධෛර්යය ඇති කරලා දෙනවා මේක ඕනේ නම් නැතර කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ නැතර කරන්න කැමති නැහැ. ඊටත් කියන අපි පැවිදිනකොට නීති තිබුණේ දැන් නීති දාන්න බෑ කියලා. නමුත් බුද්ධ ධර්මයේ නීතිය දිගටම ක්‍රියාවත් කරනවා. අර උදාය හැමදෙරට කියලා දෙනවා. උදේවරුේ 3-4 වේලක් වරන්දුවත් කමන්නේ 12න් පස්සේ ගන්න ඉපයි කියලා. ඉතින් එදත් ප්‍රශ්න තිබිලා තියෙනවා. සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ පූර්ව බුද්ධ ශාසනය පච්චම බුද්ධ ශාසනය. ඉතින් අද ප්‍රශ්නයක් ආවම එච්චර බය වෙන්න දෙයක් නැහැ. නමුත් මේ කලහක්ක සමහර අසාධ්‍ය ලෙඩුන්න බැරුව ඇති. ඉතින් ඒගොල්ලන්ගේ පිනමදිකම කියලා කියතයි. ඒක ලේසි නෑ මේ භෝජනේ මත්ඤ්‍යතාවය කියන එක බුදු ගුණයක්. බුදුහාමුදුරන්ගේ 15 චරණ ගුණ වලින් එකක් තමයි Taman වළඳන්න ඕනේ ආහාර ප්‍රමාණය දන්නේ එක. අද තරම් ලෝකේ ආහාර නිසා, තර වෙන නිසා, කොලෙස්ටරෝල් නිසා මරණ යුගයක් හදාගත් විලා නැහැ. ආහාර නැතිකම නිසා අප්‍රිකාවේ බර ගාණක් අහිනියෙන් නැහිනවා. තියෙන යුන් කාල වැඩිකමට තර වෙලා නැහිනවා. බලක් ගන්න බෑ. ලෝක ආහාර සංවිධානය හොඳටම දන්නවා. අද ලෝකේ නිෂ්පාදනය කරන ආහාර හොඳටම ඇති රට්ටුන්ට කාල ජීවත් වෙන නමුත් එක පිටිසක් අසීමිතව කනවා. අනෙක් පිරිසට ඇත්තෙම නැහැ. සමව බෙදිලා යන්නේ ඉතින් සරුවචනාංශිකේ ශාසනයේ තියෙන මේ රාත්‍රියට කැම නොදීම සහ දාණය නිසා මිනිසුන් අතර මේ ආහාර සමසේ බෙදී යෑමේ ලොකු සේවයක් සිද්ධ වෙනවා. ඒක නිසා විකාල භෝජන ශික්ෂාපදයේ කාමීත්‍යචාර ශික්ෂාපදයට කිට්ටුවෙන් යන එකක් මේ කාමයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් කාට හරි භ්‍රමචාරීට ගියාට පස්සේ පැවිදුණාට පස්සේ ආහාර පාලනයෙන් තමයි ආහාර පමණ දැන වැළඳීමෙන් තමයි මේ කාමයේ යම් ප්‍රමාණයකට කීකරු කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට ආධාරකයක් වශයෙන් තියාගන්න පුළුවන් මේ විකාල භෝජන ශික්ෂාපදේ.